චිත්‍රපටය බලන්න ගියත් එහෙම මොකද වෙන්නේ මොන්නම චිත්‍රපටියක් අධයක් අපිට එන්නේ නැහැ අපිට තේරෙන පටන් අර ගන්න රූප බලනකොට සද්ද ඇහෙන්නේ නැහැ ඕක ටෙස්ට් කරන්න හදනකොට චිත්‍රපටි බලන්න හම්බ වෙන්නේ නැහැ ඕකයි හොඳට භාවනා කරගත්තේ ටෙලිවිෂන් එකේ කාට ගිහලා හිටියට මොන්නම පණිවිඩයක් අත් වෙන්නේ කවුරුරට කතරට ගහන්න හදලා බලන්න හිටලා තේරුම් ගන්න මේක පටන් අරගත්තොත් ඒ අන්තර්ගතේ මොනවාක්වත් Taman දෙන්නේ නැහැ මොකද මේ බුද්ධිලා ඉන්නේ මේ යාන්ත්‍රණය බල බල මේ ශබ්දෙන් රූපෙන්, ගන්ධෙන්, රසෙන් මේක පයින්නකොට ඔත්තු බලන්න ගිය මිනිස්සෙක් කොහාටද මේක එහාට වැට පනින්නේ කියලා බලන්න හදනවා වගේ කවදාකවත් Tamange හැමෙන් එහාට යන්නේ නැහැ. මේ ඉදurang ඔලම හිත පවතිනකොට ඒ මනසට බැන්නත් ස්තුති කරත් නිකම්ම නිකම් කැම්බැල්ලක් විතරයි. බීතෝන්ගේ හොඳ නම්බර් 6 සිම්පනි එක ගියා. නැත්තම් ගෙදර මනුස්සයා Tamanට බැන්නත් බීරෙක් වගේ. හැබැයි හුඟක් මැදක වයයට කල්යන කොට බීරි වෙනවා. මේක සයිකියාට්‍රික් සදාන. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක සම්නිකර රියැක්ෂන් එකක් මේක කියන්නේ නම් රියැක්ෂන්. සම්පූර්ණ බුදුම ගමනක් මේ හර්වතනසු පෙන්නන. නිසා උන්වහන්සේ මතක් කරනවා සද්ද ඇහෙනකොට සද්ද ඇහෙනවා කියලා මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරන කතාවන මේ බුරුම ක්‍රමයට උගන්ලා තියෙන්නේ අඩු ගන්න දැනගන්න මගේ හිත දැන් කියලා තියෙන්නේ කන මාර්ගයෙන් කියලා. ඊට පස්සේ රූපය බලනකොට දැනගන්න මගේ හිත කෙලෙසෙන්නේ ඇහැ මාර්ගයේ. මගේ හිත කෙලෙසෙන්නේ නාශය මාර්ගයේ. ජීව මාර්ගයේ, කය මාර්ගයෙන් ආදී වශයෙන් දැනගත්තා නම් වහාම අපේ අවධානය බාහිරවත්තියට පුරුදු වෙච්ච අවධානය අත්‍තර අන්තරාවර්තනයේ සිද්ධ වෙන පටන් මේක තමයි ඉන්සයිට් කියලා කියන්නේ. ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ අවුට්සයිඩ් නෙවෙයි එළියට යන එක්ස්ට්‍රෝවර්ට් නැහැ. මෙතෙක් කල් අපි ගියේ පැටළුනේ මොනවාරි වෙච්ච ගමන් අපේ හිත දුවන්නේ ඒ රූපයේ සිද්ධ වෙන රූපයේ දකින චක්කු විඥානෙට හෝ චක්කු ප්‍රසාදෙත් නෙවෙයි අපේ හිත කෙලින්ම බාහිරවත්තියෝ රූපාරම්මණයට දුවනවා. දුවවට පස්සේ ආ හොදලා ගන්න දෙයක් නෑ. දිගින් දිගට දිගින් දිගට එකකින් එකට කෙලසි කෙලසි යනවා. යම් වෙලාවක අපිට දැක ගන්න පුළුවන් වුණොත් මේ රූප පෙනුනට ඒක සිද්ධ වෙන්නේ ඇහි මට්ටමේ කියලා විමර්ශනයට පුළුවන් වෙනවා ලොකු වගකීමකින් තමයි ලැබිච්ච මනුසාත්ම භාවයේ තේරුම් අරගන්න. මේ මට මේ බණ ඉස්සර කියලා දීපුවේ ડોક્ટર ෆෙනෑන්ඩෝ කියලා හිටපු ඩෙන්ටිස් කෙනෙක් හිටියා. ඩෙන්ටල් ස්කූල් එකේ වන්නපු සීනියර් ලෙක්චරර් කෙනෙක්. ආටික දවසක් මේ දේශනාවක් දෙන්න තායිවාන් තායිලන්තයට යන්න ගියා. බුදුරජාණන් මේව පිළිබඳව දන්නේ නැහැ කවුරුත් එක්ක කතා කරන්නේ මොකද දන්නව කතා කරලා වැඩක් නැහැ මොකද මිනිස්සුන් තියෙනවා පාන් හොයන්න තියෙනවා ජෑම් හොයන්න තියෙනවා ඔය කතා කතා කරලා වැඩක්. ඉතින් කවදාකවත් මොනස කතා කරන්නේ. එතනතර දන්න මිනිසෙක් ඇවිල්ලි වෙලා අනගහන ගියාට පස්සේ යා කියලා කියනවා මේ චක්කුන්ත පටිච්ච රූපේච උප්පති චක්කු විඥාන කියලා බොහොම ගැඹුරකට යනකොට මේ මහරජා කෙනෙකුත් ඇවිල්ලා වාඩි වුණාලු ඒ දේශනේ අහන්න. ඊට පස්සේ අහලා තියෙනවා සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ ඇහෙන්නේ බෙරක් නම් බෙරේ ගහන තැනද නැත්නම් කන ළඟද කියලා. ඉතින් මහරජතුමා තෝසල බල බෙරේ ගහන තැන. දැන් මේ මනු මේ ડોක්ටර් නෑනුගේ එහෙම සැලකිල්ලක් නැහැ. ඉතින් දැන් මේ සබාව ගණ්ඩත් එපා හරි පාට. ඒසොට මෙතන වැසිකිලි හොදන මනුස්සය ඇවිල්ලා තියෙනවා ඉස්සරහට ඇවිල්ලා කියලා වුණ මිනිස්සු ප්‍රශ්නයක් තියෙනවා. මේ ශබ්දයක් ඇහිීමේදී <clears throat> ඇහිීම සිදු වෙන්නේ බෙරේ දවුල ගහන තැනද නැත්නම් කහේවල කියලා මම ඕන කෙනෙකුට දෙනවා කණේනේ සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු තමුසේ කියති මහරජා ගමන් නැති වැඩක් නෙවෙයි. මේ කියන හරිම අපලයි එහෙම කතා කරන එක මොකද ඒ රටේ ප්‍රභූ කෙනෙකුට එහෙම කියන එක. නමුත් ඕනම කෙනෙක් හිතන්නේ මේ වැඩේ සිද්ධ වෙන්නේ අර කැලේ තියෙන මුවා ගාව කියලා. නමුත් සිද්ධ වෙන්නේ ගෙදර තියෙන මුවා හැමේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට යමක් අපිට බාහිරින් ආපాతගත වෙනකොටම සංඥාවක්. අපි කොච්චරක්නම් අපේ ඉඳුරන් ඇලර්ට් කරනවායි කියලා කියන්නේ අප්‍රමාදී කරනවායි කියලා කියන්නේ විජිලන්ට් කියලා කියන්නේ ඩිලිජන්ට් කියලා කියන්නේ වහාම දාලා බලන්න ඕනේ. දැන් කොතනද සිද්ධ වෙන්නේ දුරට කියන දෙයක් නැහැ. එක්ක කනේ එක්ක නාසය එක්ක දිවේ එක්ක කය එක්ක මනස. මේක දැනගත්ත ගමන් තමයි තේරෙන පටන් කල්පනා කරන දෙයක් නෑ ඊගාට තව එකකින් ඒවා කියම් පණිඩක් යනවා. ආහන් ওই ටිකේ නැත්නම් මේ සලායතන තුල හසුරවා ගන්න පුළුවන් වුණොත් අපේ මනස ඒක සුළු වෙලාවක් අපි හිතමු පුදුමාකාර ශක්තිය ඉතුරු කිරීමක් කියලා. ස්වාමීන් වහන්සේලා තුන් නමක් වස්සසලා කියනවා. ඒකලෙලේ ස්වාමීන් වහන්සේලා කෝල අපි අනිත් කාලේ වගේ නෙමෙයි මේ කාලේ තාමත් මේ ඉන්දිය සංවරයේ යුක්තව ගත කරන්න ඕනේ. ඒ නිසා අපි එක එකනා එක එකනා විශේෂ අදිෂ්ඨාන ගනිමු කෝල මේ මාස තුනේ විශේෂ මේ ශික්ෂණ ගන්න. මාස තුනේ ඉවරලා වස්පවාණය කරන දවසේ පුංචි මහඳුර කිව්වලු මම අදිෂ්ඨානයක් ගත්ත මම බින්ද පාත වටින ගම ඒ ගමෙන් එහාට මොන්නම දෙයක්වත් මම අහන්නෙත් නෑ බලන්නෙත් නෑ මගේ හිත මම පැවැත්වුවේ මේ පින්නපාත ගමනේ යන හදිය පමණයි. මම කවදාකවත් මෙහෙම කළා නෑ. මම ඉස්සර මෙතන නැති අම්මලා ගැන හිතුවා. ඩොලර් එකේ වටිනාකම දැන් වැඩි වෙනවද අඩු වෙනවද කියලා හිතුවා. දැන් මොකක්ද? භූමිකම්පා තියෙනවද සුනාමි කියන මොනක්වත් නෑ. මගේ හිතේ තිබුණේ මම ඇවිදලා පින්න පාදකම කරපු පාරේ ලොකු අංගල බොහොම බොහොම හොඳයි. එහෙම තමයි හදලා ඉතින් දෙවෙනි ආම්ලයින් ඊට පස්සේ කිව්වලු මම පින්න පාත යනකොට පාත්‍රය දිහා බලන්න ගියා. මම මේ ඉන්න කුටියෙන් එහාට කිසියම් දෙයක් විස්තර හොයන්න ගියේ ඒ ආදී විතරයි මගේ හිත කරන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කරන්නේ බහවල් අර පොඩි හාමුදුරුවන්ට වැඩි හොඳයි. මේ සර දෙනවම ඇවිල්ලා හවලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ හැමෙන් පිටට ගියේ මේ තුන් මාස ඇතුළත මගේ හැමෙන් පිටට කිසිම ඒ වුණාට රහතන් වහන්සේ. අපි සරුවත්යන් වහන්සේකින් අපි දන්නවා පුදුමාකාර ශක්ති බල සහිත මහා පුරුෂයෙක්. උන්වහන්සේ මේ යනකොට බඹයක් තරම් දුර බලන්න ඇවිදින්. ඒක අපි කියන හත්තර යෝගණ කියලා. ඇතෙක් ඇවිදිනවා වගේ ඇවිදින්. නමුත් උන්වහන්සේගේ මේ තුල තියෙන ශක්තිය සහ ගව්වත් තරම් දුර ප්‍රදේශයේ සිටින සෑම දර්ශනයක්, සෑම සත්‍යයක්ම, සෑම ගඳක්ම, සෑම රසයක්ම, සෑම පහසක්ම උන්වහන්සේට වැටෙනවා. අපි හිතන්නේ ඒව බලන්නම් ගව්වත් තරම් දුරට අර එයාපෝට් එකේ තියෙන වගේ රේඩාර් මැෂින් එකක් හයි කරන්න ඕනේ ඒක ලැජස් කරන්න ඕනේ ඊට පස්සේ ඒකේ වයර් එක ගහන්න වෙයි කනට හරි කොහට හරි එතකොට අම්මේ කියන්නේ මේ සර්වඥයන් දන්නේ කොයි එක ගැහුවත් සිද්ධ වෙන්නේ අවදාන පිටතට යන එකයි මේක ඇතුළට ගත්තට පස්සේ ඉබ්බා කට්ට ඇතුළට ඔක්කොම ගත්තා වගේ ඇතුළේ පිච්චි ගතියක් එනවා ඒකෙන් ඊට පස්සේ ඕන එන දෙයක් මේ කියලා දැක බල ගන්න පුළුවන් ශක්තියක් හම්බ වෙනවා කවදාකවත් මේක තේරුම් කරලා දෙන්න බෑ. මේ නිසා මේ ඉන්දිකාරයා ඒක ඉන්සයිට් කියන වචනේ දාලා තියෙනවා. උඹ උඹට හම්බෙච්ච මේ ඇතුළ බලාපං බාහිර බල කදාකත් කියලා කරන්න බෑ. කෙලවර ගන්න හදන එකදී ආහට ගෙම්බෙකුතු කරන්න හදනවා වගේ සංසාරෙකට එක්කල් කිරුවා කියන එක. දැන් කියන හරොත්තනන්ති එක තැනක වාල්ලා දෙක වහගෙන සද්ද නැතුව ගන්ධ රස බලන්නේ නැතුව එකම තැනකට ගන්න කියලා ඉතින් අපේ හිත අපේ කය මොන්න තරම් පෙරලි කරනවා. ඒ නොදන්නා තරම් කාලයක් අපි කිව්වේ පොහොසත් නම් හොඳට රූප පෙන්නට. පොහොසත් නම් හොඳට ශබ්ද අස්සන්න ඕන. හොඳට ಜಾති ගඳ සුවඳ වද්දා. හොඳට රස මසවුළු කන්න ඕන. පොළොකේ තියෙන සෑම පාසක්ම දෙන්න ඕනේ. වල් බෝරු අදා සේරම නිදාචින්තනය කියලා හිත හිතා ඉන්න ඕනේ. ඒක බෝසත්කම ඒක නම්බුකාරකම ඒක තමයි හරියනවා කියපු කෙනෙකුට නිකම් මර දඬුවම් දුන්නා වගේ කරුල කමරේකට දාලා ඇද්දක වහන සත් අහන්න නැතුව කන්දරස බලන්න නැතුව කිව්වහම අර හිත කැළේ හිර වෙච්ච කුළුමී හරකේ ගමේ ගෙනල්ලා බැඳා වාගේ ඔය කරන පෙරලි කොච්චර සාධාරණද කියලා හිතන්න. ඇයි මේකට අපි බය වෙන්නේ? ඇයි මේකට අපි චෝදනා කරන්නේ? ඇයි මේක අපිට දරා ගන්න බැහැ? අපි දන්නේ නැද්ද මේ අපි යන්නේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති කියන පාඩේ තේරුම් ගන්න කියලා. නිසා විපස්සනා යෝගාවචරයට තුවන් තුවන් පේසුම් යමුසාවාදම් කියන විදිහට තෝ තෝ වර වර පළ පළ කියලා කවවම දාකවත් මොනම තාලකින්වත් චෝදනාවක් එන්නේ නැහැ. චෝදනාවක් ආව නම් හොඳ විපස්සනා මේක තමයි. අපිට මේ ලැබිලා තියෙන එක තමයි හොඳම දේ. අපිට වෙලා තියෙන එක ඉක්මවල බලන එක. මේක දිහා හරියට උදේ ඉඳලා හැන්දා බලන ඉන්නවා නම් දවස් 7න් කරන්න පුළුවන් නැත්නම් බෝධිදාය සූත්‍රයේ සර්වඥ සඳහන් කරනවා උදේ දැනගත් එක හැන්දා වෙනකොට සල්ලන් දෙන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා වැඩිම අවුරුදු 7යි අඩුම දවස් 7යි. හැබැයි ඒ කියන්නේ ගම්සභා බිස්නස් කර කර බෑ. Tamange වැඩේ කරන්න. Tamange තැනට යන්න ඕනේ. ඒකයි මම දැන් මෙතන කියලා කාර්යයක් දෙනවා සත්‍යිත. නැත්නම් එළඹ සිටි 100 කියලා කියන වර්තමානවට එළඹිච්ච 100. නැත්නම් ප්‍රමාද වෙන්න එපා. එනකොටම උණු උණුවේ ආශ්වාසය එනකොටම මෙහෙ කරන්න බලන්න. ප්‍රශ්වාසය එනකොටම බලන්න. ආදි වශයෙන් මේ දේවල් කියන්නේ මේ අපි රූප දකින්නට සරුවත් යනති ඊර්ෂ්‍යා නිසා නෙවෙයි. එහෙම නැත්නම් අපි මේ අධිරාජ්‍යවාදී පාලකයෙක්ගේ මේ හිර කඳුරට අහුවෙච්චි මේ රැඳවියන් වගේ. නවතනච අපි හිර කරලා බලන මේ දඬුවම් කරන්න හදනවනේ. උන්වහන්සේ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් ඔය බාහිර අවස්තිව ගත කළා කියලා. හොඳ වෙලාවට ඒක මතක තිබුණා. ඊට පස්සේ මේ බාහිර අවස්තිය මිනිස්සෙයිට කොහොම බණ කියලා දෙන්නද කියලා තමයි බුදු උනත් බණ නොකියන්නේ ඉතයි. කවුද මේ වහන්නේ? කවුද මේ අරගෙන මේ යුස්පුතුෙන් පිළිගන්නේ? කවුද මේක මේ වටින දෙයක් විදිහට පිළිගන්නේ? ඕනම කෙනෙකුට පේන්නේ මේක රාජදඬුවමක් වගේ. රාජදඬුවම මේ හිර හිර මරන්න ඉන්න මිනිස්සුන්ට කර්ම කාමරයකට දැම්මා බලන්න. ඉතින් මේක අපිට පිළිගන්න බැරි කම නිසා තමයි මේ චෝදනා තියෙනවොත් මේ මේවැනි සූත්‍රات සාකච්ඡා කරනකොට තේරෙනවා මේ rahat වෙනවයි කියලා කියන එකට වටින වටිනවනේ රුවන් වෙනවා කියන රුවන් දිට වටිනවනේ. ඔය පුංචි සටනක් නෙවෙයි. පොඩි කාලයක් පුරුදු කරපු මේ නරක වරුද්දක් නෙවෙයි. අනන්ත කාලයක් පුරුදු කරපු එක. ආනේ ඒක තේරුම් ගන්න ටික ටික ටික ටික ආස්වාසයේ මාස්වාසයේ එක චිත්තක්ෂණයක් හිත රඳුනොත් මොන්න තරම් පිනක්ද කියලා හිතන්න. මූල කර්මත්තන්නේ එක චිත්තක්ෂණයක් හිත රඳවගෙන ඉන්න පුළුවන් නම් මොන්න තරම් පිනක්. කදාකත් එන චිත්තක්ෂණයක ආගේ නැහැ. මොකද මේ ආනාපාන හම්බුනා කියලා මොනව රාග කරන්නේ. ද්වේෂෙත් නැහැ. ද්වේෂය එනවා නම් එන්නේ ඒ වෙලාවගෙන වේදනාව සම්පූර්ණ පිළිබඳ විතරයි. ආනාපාන පිළිබඳව නැහැ. ඒක මොහොහිකුත් නැහැ. මේ ආස්වාසිය දන්න ප්‍රසවාසය නෙවෙයි කියලා හොඳටම පැහැදිලි. ප්‍රසවාසයනකොට දන්නවා ආස්වාසිය හොඳටම පැහැදිලිව මොහෙත් නැහැ. ඉතින් මේකනේ අපිට ඕන කරන දේ. නමුත් මේක ආපුවම හිත මොකද කියන්නේ? හරි පාළුයි. හරි කම්මැලි. ඒ නිසා වන්දනාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් දඹදිව යනවා. මේ කරේනට හරි බෝරින් හරි මොනොටොනස්. ඉතින් කාටද දන් දෙන්න යනවා. ඉතින් නැත්තම් ගෙජ්ජි හොල්ලන්න යනවා. නැත්තම් හරසන්න යනවා. ඉතින් කියන මේක තමයි නියම බුද්ධාගම කියන්නේ. අපි විතරයි මේ විදිහට හොඳට හලහප්පලා උතර විසිතරෝ විභූෂණ බුද්ධහම කරන්නේ ඉඳගෙන ඔය බලන්නේ එක මොන වැඩක්ද? ඕක මෙන්න ආම ආත්මාර්ථකාමී වැඩක් කියලා. නොදැන කතා කරන්නේ කවදාකවත් කතෝලිකෙක් නම් නෙවෙයි. ඒක විතරක් මතක තියාගන්න. කතාකත් මුස්ලිම් මිනිස්සු කොයි භාවනාවට වචනයක් කතා කරන්නේ. කතා කිරුවක් කතා කරන්නේ මූලධර්මවාදී බෞද්ධයෙක් විතරයි. තවත් වචනයක් මට කියන්නේ මම කියන්නේ නැහැ මොකද එතකොට මට පාඩුයි. මේ තරමටම මේක උඩ යට පහළ වෙලා තියෙද්දි මේ මදුපින්ඩක වගේ සූත්‍ර තියෙනවා. ඒක ගැන සාකච්ඡා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. කරන කරන යනකොට අපිට 10ක් 15ක් වශයෙන් තේරෙන පටන් අර ගන්නවා. උිට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න එපා. ඕකත් අවශ්‍යයි. කරගෙන යන බාහනට ඕකත් මේ පිටක් ආධාරයක් වශයෙන් අවශ්‍යයි. නමුත් ඔය කියන ඔය කියන මට්ටමේ ශීඝ්‍ර ගමන් නැහැ. වේග ගමන් නැහැ. අඩු ගානේ වෙනදාට වැඩිය ආස්වාද හතරක් බලපෙන්නට පහක් බලන්න පුළුවන් නම් මම හිතනවා ඊට හිතේ සන්තෝෂ වෙන්න දෙයක් ඒ පුද්ගලයාට නැහැ. ඊට පස්සේ අදිස්ථාන ගන්න තියෙන අනේ අර හතයි හතයි කියන බබා දැන් ආදි පහක් කියලා වැඩ. හෙට ආදි හයක් කියලා වැඩ. ඊට හතක් කියලා වැඩ. ආන් මේ වගේ තතන තතන යන්නේ අද භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ කියලා ආසද ප්‍රසවාසයේ පවතිනවා නම් ප්‍රකට වේවා අප්‍රකට වේවා මොන තරම් තමන් පිළිබඳව තමන්ට සතුට වෙන්න පුළුවන්. අන්න ඒ කියන අන්තරාවලෝකනයේ තුලින් ඇතිවන සතුට නැත්තම් <clears throat> කවදාකවත් භාවනාවේදී ගැඹුරු විපස්සනාවට යන්න වෙන්නේ. අපි යන්න ඕනේ තාටික මේ සූත්‍රය කියනවා විතර. මේක එක දිගට කතා කරන්න කිව්වොත් පමා වෙන්නේ නිසා මම මේ කඩාගෙන යන්නේ. අන්න අර විදිහට <clears throat> රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ගඳක් රසක් බලනකොට ආස්වාද ප්‍රසවාසයේ පහස ලැබෙනකොට වේදනාව එනකොටම ආස්වාස වශයෙන් ආස්වාස වේදනා වින්දනය ප්‍රසවාස වශයෙන් ප්‍රසවාස වින්දනය එනකොටම මෙනෙහි කරේ නැත්නම් අනිවාර්යයෙන්ම විතක්ක පහළ වෙනවා වෙන විදිහට කියනවා නම් අරමුණත් මෙනෙහි කරන හිතත් අතර ඉඩසක් තිබ්බොත් එතෙන්ට හිතවිලි එනවා එතෙන්ට ශබ්ද ඇහෙනවා එතෙන්ට වේදනා එනවා අතරක් නොතබ එනකොටම මෙනෙහි කරන්න පුරුදු වුණොත් මොනම තාලකින්වත් අතරමැදට එන්ට කෙලස් නැතුව. නමුත් මේ කවදාකවත් ආධුනිකයට වෙන්නේ නැහැ. <clears throat> පරියන්ක මුලදී වෙන්නේ නැහැ. ටික වේලාවක් කරගෙන කරන යනකොට ඔය ක්ෂණික සමාධිය එනවයි කියලා කියන්නේ අරමුණත් එක්ක හිත අන්නර මූණට මූණ දාලා කිට්ටු කරලා එනකොට හොඳට පේනවා කොච්චර හිතවිලි වේදනා සද්ද පිටිපස්සේ තිබුණත් කිසි දෙයකින් හිත ආසාදනය වෙන්නේ නැහැ. මේක තමයි අපිට පළවෙනි කඩුල වෙන්නේ. පළවෙනි කඩුල මොකද? ගත්ත අරමුණ මොන්නම ක්‍රමයක නිවන් දකින්නාතා. කදාක සත්‍යයක් වෙනින් පාවා දෙන්න එපා. ආලෝකයක් වෙනින් පාවා දෙන්න එපා. ධානයක් වෙනින් පාවා දෙන්න එපා. වේදනාවක් වෙනින් පාවා දෙන්න එපා. හිතවිල්ලක් වෙනින් පාවා දෙන්න. මේ හිතවිල්ල රහත් හිතවිල්ලක් උනත් ඕනේ නැහැ. ඒ සද්ද බුදුහාමතුන්ගේ උනත් ඕනේ. ඒ වේදනාව සක්‍ර සම්පත්‍ය උනත් ඕනේ නැහැ. ගත්ත අරමුණේ තව වැඩ තියෙනවා. එතකොට තමයි අපිට මේ ඒ ආරමුණ දකින්නවත් එකම මේ සිදුවෙන ප්‍රපංච කිරීමේ වැඩ පිළිවෙල තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මේ ප්‍රපංච කරලා ඒ තමන් විසින්ම මේ අරමුණත් එක්ක හිතසක් ඇති කරලා ඒ හිතස තුළ කෙලෙස් වලින් ඇරලා ඒ කෙලෙස් ධාරාවට තමන් යට වෙලා අරමුණ භාවාදෙන වැඩි ඥානන්ද සාන්ති බොහොම ලස්සන ජාතක කතාවකින් පෙන්නනවා. ජාතක කතාවෙන් අත මේ ජවනි කාලේ එක රජ කෙනෙකුට කුමාරවරු තුන්දෙනෙක් ඉඳලා ඒ කුමාරවරු තුන්දෙනා රජුරෝ කියලා කියනවා. ඔබලා තුන්දෙනා වැඩිමාල් පිළිවෙලටවත් මම රජකම දෙන්න කැමති නැහැ. ඔබලා තුන්දෙනා ගිහිල්ලා කිසිම කෙනෙකුට දිනා ගන්න බැරි ශිල්පයක් ඉගෙන ශිල්පේ කියලා පැමිණලා ඉන්න. කියලා පැමිණලා ආපේ කරන්න මම රජකම දෙන්න. මම දෙන්නේ ඥානවන්තයෙකුට මොකද මගේ රටවැසියා ශාස්ත්‍රීය වෙනවා දකින්න මං කැමති. වැඩිමාල්ලාට දුන්නාට වැඩිමාල්ලා රාජ්‍ය මෙහෙ හඳ දන්නේ නැත්තම් මොඩල් නම් බොහොම කාලයක් රට වැසලා දුක් වෙනවා. තුන් දෙනා බාර ගන්න. බාරගෙන ඉවරලා රාජ්‍ය තුනකට යනවා. ඉල්ල ඒ ඒ රාජ්‍යවල ඉන්නේ දිසාපාමක ආචාර්යව හම්බෙලා එක්කෙනෙක් ඉගෙන ගන්න සාත්‍රයක් කැලේ විදිනකොට හරි කොහේ හරි මුන්නම සතෙක් ඇට කැලක් හම්බුනොත් ඒ සම්පූර්ණ සතා යාට පවන්න පුළුවන්. වලිගයටයක් හම්බුනක් කමන්න සම්පූර්ණ සතා මවන්න පුළුවන් සාත්‍යක් ඉගෙන ගන්න. ඉතින් අද ඒකට අවුරුදු 10ක් විතර යනවා. අනිත් එක්කෙනෙක් කියාට පස්සේ ආ කියනවා යම් ආකාරයකින් ඇටසැකිල්ල සම්පූර්ණම් සම්පූර්ණ මස් පුරවන්න පුළුවන්. සම්පූර්ණ සතාගේ ස්වරූපය අරන් දෙන්න පුළුවන්. තුන්වෙනි කෙනෙක් ඉගෙන ගන්නවා රූපේ සම්පූර්ණම් අප්‍රාණික වුණත් ඒකට පණ දෙන්න පුළුවන්. මේ තුන් දෙනාටම හුත් විශ්වාසයක් ඇති වෙනවා. මට හොඳට විශ්වාසය ඕන කැලේ ඉඳලා කම්බුණොත් උන්ට පුළුවන් එකකින් මේ මූලික සතාගේ රූපේ සම්පූර්ණ ඇටසැකිල්ල බලන්න. දෙවෙනි එකනට පුළුවන් වෙන්නේ ඇටසැකිල්ල තිබුණොත් පන්න නැති වුණාට පන්න තියෙනා වාගේ දුවට ඒක රූපේ මාල පේනවා. තුන්වෙනි එකනට පුළුවන් වෙන්නේ එහෙව් රූපයක් තියෙනවා නම් අප්‍රාණිකව පන්න දෙන්න විතරක් පුළුවන්. මේ තුන් දෙනාම අපව වෙනකොට කැලේ මැදදී අවුරුදු 10කට පස්සේ ගිවිසගත් තැනකදී හම්බ වෙනවා. හම්බුනාට පස්සේ ඉතින් අහනවා අයියලා මලෝ <coughs> කොහොමද ගිය ගමන. ඉතින් හැම කෙනාම සන්තෝෂයි. මොකද මේ එක එකනාගේ ශිල්පේ කියලා පැනලා. ඉතින් ඒගොල්ලෝ ගැන අපි මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු කියන්නේ. මේ සාත්‍රය. ඒ වස්සේ තුන් දෙනා තුන් පතර ගියාට පස්සේ මම වෙනකට ගෑල්ලා. එසල් බාලම් මගේ දුන්නාට පස්සේ <coughs> අඩි 12ක් විතර දිග ව්‍යාග්‍ර රූපයක් මම. දෙවෙනි එකට හදිසි බොහෝමත්ම හදිසි එයා කරන්නේ ඒක ඇත්තමවල ඉවර වෙනකොටම මස් පුරවන. තුන්වෙනි එක නැට්ටක් ගාලා බණ දෙනවා බණ ජීව ගන්න තුන් දෙනාම කාලා. ඔක තමයි අපිට හැමදාම සිද්ධ වෙන්නේ. අපි විශ්ින් මවා ගන්න අපි විශ්ින් මවා ගන්න ප්‍රපංච රාමෝක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක හැදෙන්නේ බොහොම ශිල්පීය ක්‍රමයකට. Tamange තියෙන අනික් කෙනෙකුට නැති දක්ෂකමක් තමයි මතුවේ. මතුවෙච්ච ගමන් වෙච්ච දේ, පේන දේ මොකක් වුණත් බලන්නේ Tamanට ඕනේ දේ. ඒ සඳහා තමයි අපි මේ සෑම දක්ෂකමක් ක්‍රියාත්මක. ඊට පස්සේ පේන දේ ඇත්ත දේ සත්‍ය දේ පැත්තක තියේදී අර Taman හිතාගත්ත මවාගත්ත දේ ඔප්පු කරන්න තමයි මේ කලා විවාද බේසුන්නේ මුසාවාදා. ඒත් මේ මිනිස්යා මේ බොරුවට නෙමෙයි කරන්නේ. එයා විසින්ම ඇති කරගත්ත ස්පර්ශයක් අනුවයි කරන්නේ. නමුත් ඒක මුසාව. සත්‍යය තියෙනවා. එහෙව් තැනකදී එහෙම <clears throat> ප්‍රපංච ධර්ම සාහිත හැකියාවන් සාහිත පෘථග්ජනයෙකුත් රහතන් වහන්සේ කෙනෙකුයි ගත්තාම රහතන් වහන්සේ කවදාකවත් අර පෘථග්ජනයට දොස් කියන්නේ නැහැ. මොකද දන්නවා මෙයාට දන්නේ ඔච්චරයි. දන්නේ අනාගන්න. අහුවෙච්ච ඕන දෙයක් තමන්ගේ තාලෙට හදාගෙන ඒකමයි සත්‍ය අනිත්‍ය කරු කියලා මරණකම් විඳන් කරනවා මරණකම් ඔප්පු කරන ළඟ තමයි කරන්නේ. ඉතින් මෙන්න මේ වැඩ පිළිවෙත කියන්නේ මේ තණ්හා මාන දික්ති වලින් සහිතව බලනවා, අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස විඳිනවා හිතනවා. සීම ලෝකේ තියෙන ඕනම විවස්ථාවක් කියලා බලන්න තණ්හාවේ යුක්ත රූප බැලුවට කියලා කවදාක දඬුවමක් තියනද කියලා? නෑ. ඒක ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. තණ්හාවිත සත්‍ය හව ගන්ධ රස බැලුවා දැන් Taman කැමති විදිහ හිතාගත්තයි කියලා නෑ මොකද මේ ඔක්කොම වැඩ කරන්නේ අනුසේ මට්ටමේ මේක නීචයට අහුවෙන්නේ නෑ නිසා අපි මේ ඉස්සරහින රූපයක් බලලා ඒ රූපේ මට තණ්හාවක් ඇති වුණයි කියලා දෝෂයක් නැහැ ඒක. ඒ මට්ටමේ තාම තියෙන හිතේ පමණයි විශේෂ මත වෙලා නැහැ. නමුත් ඒ රූපේ ගන්න කිට්ටු කරගන්න ලොකු කරගන්න ළඟට ගන්න ගියොත් මොන්න ප්‍රශ්න මත වෙනවා. ඒක තමයි තුන් තුන් පේසොන්නා කරන්නේ තෝතෝ වරවර පල පල කියලා රණ්ඩු ඇති වෙනවා. ඒ නිසා අපිට අර ඇති වෙනකොටම බලන රූපේ දිහා දිහාවට අපි ප්‍රක්ෂේපණය කරනකොටම අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේක දැන් වෙන්නේ ඇහි, කනේ, නාසයේ, දිවේ වශයෙන් වත්. අපිට දවසක පෙනෙන එක මේ සංසාර දුක කියන එක ඉල්ලකට ගන්න පරිප්පුවක් කියන. ඇද්දගෙන නාන එකක් නාන්නේ. මේක අනනවයි කියන වචෙන් තමයි කියන්නේ. ඒක ඉතින් අපි මේ මදිවට විලේශයට පහසුවට මේ Tamanට ඕන දේ කරනවා. කරලා වල අල්ලපගෙදෙට බයි. ආණ්ඩුවට බයි. ඊස්තුවට බයි. මට ඕන දේ මට ලැබුණේ නැහැ. නමුත් මේ Taman තුල සිදුවෙන මේ මායාව මේ ප්‍රපංච ධර්මයේ දිහා බැලුවොත් ආය වෙන බතක් ඕනේ නෑ බුදුම රසයක් ඇති වෙනවා හිතට. අනේ සංසාරේ කොච්චර කාලයක් අපි මේ කරද කවුරු හරි මේක පෙන්වනනම් අපිට කේන්තියක්. මේ සර්වඥයන් අපි මූණට කණ්ණාඩි අල්ලපු නිසා බලාගෙන යනකොට විතරයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේක මෙතුවාකල්ම අපි කෙරුවේ මවන ලද්දක්. ඊට පස්සේ ඒකත් එක ගැටුවා. මේක කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය කියලා. වෙනම නිකායක් තියෙනවා මහායාන නිකායක්. විඥාණයට රූප පේනවා, සද්ද ඇහෙනවා, ගන්ධ රස තියෙනවා. නමුත් ඒ මතට විඥාණය ප්‍රක්ෂේපණය කරනවා විඤ්ඤාත්තියක්. ඊට පස්සේ අපේ රණ්ඩුව යන්නේ විඤ්ඤාත්තියත් එක්ක පමණයි විඥාණය දකපු දේ කිසිම වැඩක් නෑ අපිට. මම ඕක ඔප්පු කරන්න ගියාට පස්සේ තමයි ඔය වාද විවාද තියෙන්නේ. එක කවදාවත් ඔප්පු කරලා පෙන්නන්නත් බෑ. බෑ එකක් පුළුවන් තමන්ට ඔප්පු කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී. Tamante ඒ යකෙක් වුණත් Taman නැදකලා බොහොම ලස්සන රූපයක් කියලා හිතුනොත් ඒක දැලෙනවා. පරිවිලා හරි කන්නක් දෙකක් දාපු දවසේ ඕන්න දික් කරාවේ. එතකන්නම් බොහොම ප්‍රියමනාපෝ දෙන්න ඇලි ගලි වාසික. හොඳට ඇස් දෙක පාදලා දීපු දවසේ චි අප්පා මෙච්චර කල් මේ යකත් එක දීලා ඉන්නේ ඉන්දිකසන්නේ. මොකද මුළු දිගටම ජීවිතේ තියෙන නිසා what you see that you are wherever you go there you are මේක ඒ මනුස්සයාට පෙනුනට පස්සේ මොන මනුස්සයාට හරි තේරුම් ගත්තට පස්සේ ඉතින් ගොළු වෙනවා අන්ධබන්ද වෙනවා කොහොමද මේක ඔප්පු කරන්නේ කොහොමද අම්මට තාත්තට කියන්නේ කොහොමද මේ භෞතික විද්‍යාඥයාට රසායන විද්‍යාඥයාට මේක පෙන්වන්නේ කදාකවත් දමලා දෙකහන්න බෑ කාදාවත් ගහපා දෙන්නත් බෑ. ඒකයි කියන්නේ න කතං කතිය. කාදාත් එකට කියන්නේ නැහැ. නම් කිසි කෙනෙක් කියන්නේ නැහැ නෑ උතන පේන්නේ යකෙක්මයි කියලා. එහෙයි එහෙයි කියලා තමන් බේරණ එකයි තියෙන්නේ. මේක තමයි කියන්නේ ප්‍රතික්‍රියා නොකරනයි කියලා සිංහලේ තියෙන වචනේ අපිට තියෙන්නේ සර්වචනංශ පාවිච්චි කරන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. අපන්නක ප්‍රතිපදාව කියන්නේ යම් කිසි වාදයක් තියෙනවා නම් විශ්නා ගන්න බැරි දෙයක් තියෙනවා නම් අපි උපස්සේ බලමු කියලා තීන්දුවකට නොයලබී පැත්තකට 1936 විතර වගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා evenly suspended attention කියලා. ඕ suspended decision කියලා කියනවා. කවුරක්වත් අපිට බලපෑම් කරන්න මේක විනිශ්චය කරපන් කියලා. ඒ නිසා අපි කියනවා හොඳයි මේ මේ තොරතුරු තව එකතු කරන්න ඕනේ. මෙහිමීට බලන්න. ඒක තමයි යෝගාවචරය ගැලවෙන්න තියෙන එකම ක්‍රම. යෝගාචරයෙන් මේ යෝග ජීවිතේ දිගට ගෙන යන තියෙන එකම ක්‍රමය තමයි ඔය මොනම දෙයක්වත් තීන්දුව කරන්න යන්න එපා කිසිම දෙයක් තීන්දුව කරන්න තරම් තොරතුරු අපි ළඟ නිසා යෝගාචරය මේ මට මාර්ග පළවෙනි මාර්ග ඥානය ලැබලා කියලා කිව්වත් 100ට 100ක් බොරු වෙන්න ඉඩ තියෙනවා මේ දෝෂයක් නෙවෙයි මොකද පුරුද්දම අපේ තෝරණයක බේරණයක මාන්නයයි ධ්‍යාන පිළිබඳව තම තමන්ගේ ගුණ පිළිබඳව ඔය අපි දෙන එස්ටිමේට් එක හොරා ගැම්මෙන් පේන ආන වෙලේ තමයි හිතේ. ඒ නිසා භාවනා කරන කට්ටිය කියන පුළුවන් තරම් අවතක්සේටුවට ලක් කරන්නේ කවදාකවත් නරක දෙයක් නෑ. මොකද එතකොට මේ ධර්මයේ විසින් ඔප්පු කරලා පෙන්වන ටික කාලෙකින් අපිට නෑ නෑ මයි ළඟ රක්කායි දිටි චිකිත්සා සීලවත ප්‍රාණන්ද අපි කියන එන උඹ ඔප්පු කරපන් මම කියන්නේ ඒකට ඒ ඔප්පු කරනකොට ඉපේම අපිට බාරගත්ත ප්‍රශ්නකුත් නෑ ඒ වගේ අද භාවනාවේදී කියන ලෝක ස්වરૂපය බලනකොට හැම විශේෂක තියෙන මේ ඇඩ්වර්ටයිසින් සයිකොලොජි එක නිසා මේ අන්ධහැරේ නිසා මේ හැරේ පටලවා ගත්තට පස්සේ දැන් මේ විපස්සනා භාවනා නැත්නම් සම්පූර්ණ පටලවා ගත්තට පස්සේ ඔය ලෙඩේට නම් බේත් නැහැ. අනිත් ඕනෙකට බේත් වෙන මෝඩකමට විතරක් බේත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ අපිට තණ්හා මාන දිට්ඨි වලින් යම්ම විනිශ්චය කරන් දෙනවා නම් අනිවාර්යයෙන්ම කපුරන්න වෙනවා. හැම වෙලාවෙම වාද කරනවා. හැම වාද කරනවා කියලා කියන්නේ අව탁සියට ලක් කරනවා. හැබැයි කාර්යවත් දේවල් වලට යන්නත් බෑ. මොකද අපිට ඒක විශේෂ ගෝචර නෑ. මොකද සර්වඥාන්සිට වගේ අපිට ආශය අනුසය ඥාන නෑ. කිසි කෙනෙකුට අයිතිවාසිකමකුත් නෑ. අපිට කියන්න නෑ ඔබ මේක කළ යුතුයි කියලා. මොකද අපිට අපේ වැඩේවත් කරගන්න බෑ. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා මේ විදිහට මේ ඇහැට රූපයක් වදිලා චක්කු විඥානය පහළ වෙලා මේ ඇති වෙන රූප ධර්ම ටික ඇති වෙගෙන යනකොට මේ මිනිස්සයා අනිවාර්යම ප්‍රපංචයට අහු වෙනවා. ඒ මොකද හේතු සංසාරික නම් ප්‍රපංච පිළිබඳව මේ තම වැරදි තීන්දුවක් දුන්නයි කියලා හෝ මට හරි තීන්දුවක් දී ගන්න බැරි වුණයි කියලා හෝ අනේ මන් දන්නේ නැතුව මේක අනුන්ට කිව්වා කියලා හෝ කවදාවත් චිත්ත පීඩා ගන්න එපයි කියලා කියන මොකද ඒක අපිට තීන්දුව කරන්න පුළුවන් නිච කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා යම් වෙලාවක ප්‍රපංච අපි යට කෙරුවනම් ඒ අතීත අනාගත ප්‍රතිඋප්පන්න වූ චක්කු විඥාන රූපවලට ඒව පිළිබඳව කවදාකවත් මේක මමමයි මෙහෙමමයි මෙහෙම තමයි කියලා ගහපා දෙන්න යන්න එපා. මේක චිත්ත ධර්ම මේක සාරවත්න විෂය අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන් මම ඇති වරදින්ටත් ඉඳ තියනවා කියලා යම් වෙලාවක අපි හිතමානියෝ පිළිගන්නවනම් කාම වාදයක් ඇති වෙනවා. අද මේකේ තාමත්ම සංවේදී ප්‍රශ්නයක් වෙලා තියෙනවා යෝගාවචරයෙන්ටත් වඩා යෝගාවචර ගුරුවරයා. ඒ මොකද මේ ප්‍රපංච කියන වචනේ අර්ථය දන්නේ නැතිකම නිසා. ප්‍රපංච කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨි වලින් යුක්තව කරන විකාරයක් බව දන්නේ නැතුව තමන් අතින් කියවිලා හෝ නම් කෙරුවට පස්සේ ඒක ඔප්පු කරන්න උත්සාහ කරනවා. මේ මහා කාශ්‍යප මොකක්ද කියනවා කියන එක වෙනවා කාටවත් වෙනවා ඕක ගැන ඔච්චරම තැවෙන්න එපා. පුළුවන් තරම් අප්‍රමාදීව අරමුණ දිහා බලාගෙන වරදින එක ඇති අහන්න ජානාමි භගවා ජානාති කියලා අපි මට තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේට වැටෙනවා කියන ධර්මයෙන් ගියොත් වෙන විදිහට කියනවා නම් බිග්ිනර්ස් මයි ආධුනික හිතක් තියාගෙන ගියොත් අනුන්ගේ දෙයකට හෝ තමන්ගේ දෙයකට කවදාකවත් හදන්නේ. ඉතින් මේකට අහිංසකකම කිය හැකි, සාමීච ප්‍රතිපන්න බව කිය හැකි, අවිරුද්ධ ප්‍රතිපදාව කිය හැකි, එහෙම නැත්නම් මේ අපන්නක ප්‍රතිපදාව කිය හැකි, non reaction කියන්න පුළුවන්, choiceless awareness කියන්න පුළුවන්. evenly suspended attention කිය හැකි නැත්නම් suspended decision කිය හැකි දැන් ලස්සන වචන දෙකක් විදිහට තියෙනවා. ඒ හැම දෙයකින්ම අපිට තියනකට බර නිදාස් කරලා දෙනවා. මේක නිතරම මතක තියාගෙන ඉන්න හැම වෙලාවෙම භාවනා කරනකොට unassuming quality එක තියෙනවා. assume කරාන වැඩි කියලා හිතාගන්න එකයි තියෙන්නේ. මොකද ප්‍රපංච වලින් තමයි මේ තණ්හා මාන දිටුලින් අල්ලන ගැටි තියෙන්නේ. ඉතින් මේකේ භාවනා කරන අයට මේව එච්චරම උඩුර දාන්න වටින්නේ නැහැ. නෝ කාලා ඉන්නවා නම් කන්නඩියක් අතර දෙන්න වටිනවා. මෙන්න මේකේ පොඩ්ඩක් වුණ බලන්න කිව්වා. ඒකට හරිය ෂොක් මේ මේ මධිපින්නික සූත්‍රය. ඊට පස්සේ මේ විතරේ ප්‍රසස් කරලා මහකච්චාන ස්වාමීන් මතක් කරනවා යම් විදියකට ඇවැත්නේ ඇහක් තියෙනවා නම් රූපෙකුත් තියෙනවා නම් මෙතන චක්කු විඥානේ ආවනම් එතන ස්පර්ශය පහළ වෙනවා කියන එක තමයි ඇත්ත. ඒ තුන ආවට පස්සේ ස්පර්ශය පහළ නොකරන්ට දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට මොනම ජනිතෙකුටවත් බෑ. ඔය තුන එල්ල වුණා නම් ස්පර්ශය පහළ වෙන වෙනවා. ස්පර්ශය පහළ වුණා නම් ඒ කියන්නේ පස්ස රසපඤ්ඤාති ස්පර්ශේ පැනෙනවාමයි රසපඤ්ඤාති සති <clears throat> වේදනාපඤ්ඤාති. නාක ස්පර්ශ කරන විඳිනවාමයි කවුරුහරි කියනවා මගේ හිත ආනාපානට යනවා මට තේරෙන්නේ මට විඳින්න බෑ කියලා. ඒක මුලාවක්. ස්පර්ශය තියෙනවා වේදනාව වෙනවා. වේදනා පඤ්ඤාතිය තියෙනවා නම් යම් කෙනෙකුට කහඳුනන වාමයි. මේක ආරක නෙවෙයි මේක නෙවෙයි කියලා වෙන්කොට හඳුනා ගැනීමේ ස්වභාවික ලක්ෂණය හොඳ සරකෙල්ලෙන් බලේ බලන්න තමයි භාවනා කරන්නේ. අනිත් විදිහට ඒ හඳුනා ගැනීම සංජානන ඒ ප්‍රඥාතිය තියෙනවනම් <clears throat> ඒ බුද්ධලා අනිවාර්යයෙන් මේක මත ඉඳගෙන සැලසුම් හදනවා. විතක්කණය කරනවා. මෙනෙහි කරනවා. ඒක කෙරුවොත් අනිවාර්යෙන් ප්‍රපංච කරනවා. ඉතින් තමයි අනිවාර්යයෙන් බොරුවලකට අහු වෙන වැඩක් තියෙන්නේ. ඒ නිසා යම් වෙන වෙලාවක ඇහක් නැත්නම් රූපයක් නැත්නම් චක්කු විඥාන නැත්නම් කවමදාකවත් ස්පර්ශය පහළ වෙන්නේ නැහැ. කවදාකවත් වේදනාවක් එන්නේ නැහැ. කවදාකවත් හැඳීමක් වෙන්නේ නැහැ. අනිත් පැත්ත පටිච්චසමුපාදයේ අවිද්‍යාව ඇති වෙන හැටි සහ නැති වෙන හැටි හොඳට තේරුම් ගන්නවා. ඒක නිසා රූපයක් දැක්කට අන්ධෙක් වාගේ හිටපන්ය කියනක බලන කොච්චර වටිනවද කියලා. එහෙම තමයි පාරසති මහරහතන් වහන්සේ සඳහන් කරපු උඹ රූපයක් දැක්කට අන්ධෙක් වාගේ හිටපන්. ඒකෝට ඇහත් තිබුණට රූපයක් තිබුණට චක්කු විඥාණයට කොටි දාන්න යන්නේ. නොදැක්කා වගේ ඉන්නවා. එහෙම නැත්නම් සත් කන තිබුණට බීරෙක් වාගේ හිටපන්. නායට කටට කයට පාද ලැබුණට මේ බම්මණේක් වාගේ මොනවද තේරෙන්නේ කියන සුඛ හිටපන්. හොඳට ඥාන තිබුණට අර අන්දරේ කරපා ගත්තා වගේ බූරුවෙක් වගේ හිටපක්. හොඳට හයියටි කොන්දේ වන තිබුණට කොන්දේ අමාරු මිනිසෙක් වගේ හිටපක්. මොනවාක්වත් බැන්නම් මලමිණියක් වගේ ඉඳලා බීජයක් කියන්නේ. මේක හරියට මා සාපයක් වගේ. බැලුව ගන්නට පේන තියෙන සාපයක් වගේ මෙච්චර වින්කල් ලැබුවේ ඇස් දෙක තියාන මොකද මේ බීජෙක් වෙන්නේ මේ අන්දෙක් වෙන්න හදන්නේ. මෙච්චර වින්කල් ලැබුව මේ වටිනා කන් දෙක තියෙද්දි මොකද මේ බීජෙක් වගේ ඉඳ කියන්නේ කිව්වහම අනෝන්ජල්කම බය අධිගතියක් වෙන හොඳ වෙලාවට මේක කියලා තියෙන්නේ මහරහතන් වහන්සේ තමයි. ඒ නිසා අපිට ඒක දැන් වෙනස් කරන්න බෑ. සබා සම්මතයි. යෝගාවතර තේරුම් කර ගන්න ඕනේ මේ විභූෂණ පාණ්ඩ ගියොත් නැත්නම් කියා පාණ්ඩ ගියොත් අහුවෙනවා. ඒක නිසා අපිට පුළුවන් තරම් ඇස්සත්තේ අන්දේ කුසේ, කන්නත්තේ වීර කුසේ කටයුතු කරන්න තේරුම් ගන්න ඕනේ මේ ඉඳුරන්ට ඕන තාට වැඩ කරන්න ගියොත් අපි කාම රාජනීයගේ කාම රාජධානී බත් බැලියෝ වාගේ සංසාරයක් අඹරන්නේ. යවුවනත කරන්න කියලා කියන්නේ තරහකටවත් ඊර්ෂ්‍යාවකටවත් අධිරාජ්‍යවාදී බලපත්‍රවන්න නෙමෙයි. කරුණාවෙන් කියන්නේ. චපුලුවන් තරම් බලනකොට මෙනෙහි කරන්න. ඒතකොට බැලීම අඩුයි. ඒකෙම සත්‍ය ඇහෙනකොට ඇහෙන බව මෙනෙහි කරන්න. ගඳ බලනකොට ගඳ බව මෙනෙහි කරන්න. කතා කරනකොට වචන ගාන ගණන් කරන්න. තමන්ම පොඩ්ඩක් තමන්ගේ පිට වෙන සද්ද ගැන අහන්න. ක්‍රියාත්මක වෙනකොට පුළුවන් තරම් අඩු වේගයෙන් වැඩ කරන්න බලන්න. හිතන කොටත් අඩු ගන්න මේ කයේ නෙමෙයි මේ හිතේ කියන එක දැනගත්තොත් අනිවාර්යයෙන්ම නිකන් තිරින්ග දැම්ම වාගේ වගේ යම් ප්‍රමාණික මේක ටිකක් යාන්ත්‍රිකයි. මේක ටිකක් මේ භෞතික පැත්තට යන්නේ. එවැනි තිරින්ග දාන්න නැතුව මේක නතර කරන්න. නමුත් මම හිතන්නේ දැන් පැය කමාවක් විතර කතා කරපු නිසා අපිට මේට වැඩි මේක විතර කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. නැත්නම් පැය කමාවක් විතර සාකච්ඡා කරුවොත් නම් මගේ උගුර යයි කියලාත් හිතනවා මට. <laughs> කොහොම නවත් මම ආරාධනා කරනවා ඒ සාකච්ඡා කරපු මේ ඉදිරිපත් කරපු කාරණා මතින් මේ මතුපිටික සූත්‍රය සම්බන්ධව මේිට වැඩි හොඳ කරුණු කාරණා ඉදිරිපත් කරන්න හෝ ප්‍රශ්න කරන්න තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්න. මේක අඩු අඩුපාඩු කියනවා නම් කොන්ෆ්ලික්ට් ඇන්ඩ් රියැලිටි කියන පොත අරගෙන කියවන්න. එහෙම නැත්නම් මේ නිවැරදි නිවීම පොත් එකේ මේ වැඩි බොහොම ජයපනයක විස්තරයක්. ප්‍රශ්නයක් අහන්න තියෙනවා. හාමුදුරුවෝ කිව්වා දැන් අර ඇස රූපයක් දැක්කා. එතකොට විඥානේ එක එකතු වුණා, ස්පර්ශය වුණා. ඉතින් ඉන්ද්‍රණයක් වේදනාවක් තියෙනවා. ඊට පස්සේ සංඥාවක් එහෙම කියලා. දැන් අපි භාවනා කරනකොට උනා ඒකයි කරන්නේ. අස්හාමුදුරුවෝ මෙනෙහි කරන්න කියලා. එතකොට එතනදී කොහොමද කුසලයක් අකුසලයක් නොවේ නෑ නෑ ඒක ඇත්ත. <clears throat> ඒ කවුරක්වත් කියන්නේ කුසල අකුසල වෙන්නේ නැහැ කියලා. වෙන්නේ කුසලයක්ද වෙන්නේ අකුසලයක්ද ඇහෙන්ද වෙන්නේ කනෙන්ද වෙන්නේ කියලා අදලා දෙන්න. ඒ වෙනත් මොකක්වත් කවුස් නැහැ. දැන් බුක් කීපින් යන. ඒකට හන්දෑ පෙට්ටි කඩේ වහනකොට කියවගේ අද බිස්නස් ලාභද පාඩුද කියලා. නොටින් වලින් ගන්න බුක් කීපින් පටන් ගන්නවා. ඒක බිස්නස් නෙවෙයි ඒක පොටි උටි දානවා කාලෙත් කරනවා තවදුරටත් කවුන්ට්ස් බැලන්ස් කරන්න පුළුවන්. ටෙක්ස්ට්බුක් එකක් හම්බෙනවා. ඔක්කොම කරලා විතර හම්බෙනවා. මේ වෙනතෝ කරලා ගියාට පස්සේ <clears throat> සාර්ථක සාර්ථක භාවය නිකන් හයිපොතෙටිකල්. යමිනී කිීමේ ඉතිහාන සඳහන් සල්ලක්කේටි කියලා. නේද? මානසික කාර්ය කියන එක. මෙහි කරනවා කියන එක හදුවා තියෙන මානසික කාර්යය. මානසික කාර්ය කියන්නේ advertising of the mind. you advert, you know now my mind is engaged with the eye. So you notice that seeing, seeing, seeing. So it has three layers, Ananda has written that seen through. Mm. That's a small book. And he says, in when you are, not I'm talking about now <coughs> on the breathing, I'm talking about the seeing. In seeing, the beginner, the, when you start, you will see rupayak rupayak. The, the visual object you note. The most gross thing, that is where you get entangled. And when you are observing the a visual object figure, then when you become master, you see it is not happening over there, but it happens here. Mm -hmm. It happens at the eye level. Then you are being asked to know seeing seeing, not the rupa rupa. Seeing seeing. So then you know you have isolated the faculty. Now it's the eye faculty, not the ear, not the... When it is happening, the seeing, then again when the seeing also comes to the middle, breathing also comes, hearing also comes. When it comes, you feel, you notice knowing, knowing. With the vijnana become anidya not only the senses, it still comes to a deeper layer. There, if you wish to note, you are not noting as a visual object, you are not noting as the eye, you note as the knowing, knowing, knowing, knowing. Oh, so that's a very deep philosophy. So if you are not employing this method of noting, uh, I mean, you can't apply this theory. So then that, that if you can note, hmm. the knowing knowing, that means everything very docile, everything can come back at home. So you can control from there, not going to the seeing object, hearing sound, that is, hmm. is beyond your control. So you draw back Just like මොන වීසි දැල කියලා එකක් තියෙනවා විසි කළ මාළු වලනේ. මොකක්ද කියන්නේ? throw away net එක throw and then you pull it. The whole everything collect and with the fish you can catch it. So like at the beginning, we have completely thrown away scattered attention. Never mind. That is the big starting point. You know, ah, this is a visual, this is the sound. All the time. Then when it becomes those, it comes to the ear, nose level. And still, mind can scatter off. the raga, dosa can come. And when you come to the stillness, when the turtle come back to the, taken the four, six limbs inside, then you got anindya the vinyane, then you see, I am living, very, very, lot of sounds are there, I am not concerned. I know. <laughs> But I know it, I don't know whether it is female sound or male sound or good or bad, but I know sounds. And meanwhile I know vision of I know the touch. But everything has come to the the primordial form, come to the embryotic form. And that is much under control. When it's scattered, no. So before it goes far, you need to... No, at the beginning you start with the far away, gross level. Uh-huh. You note as seen as the visual object, the see, rupya, rupya. Mm -hmm. And then come to the dakin or dakin, And then come to the non, danno, danno, danino, danino. Mm -hmm. Visual object, seeing, know <coughs> so is that what happens with the rahata? Rahat? that is why when they are there, they control, take care about the base, not at the peripheral level. As far as the con disease control, the others are nothing to worry. Whenever you are doing the warfare, if you have the discipline of your own battalion, you are the winner. Whatever the smallness of the soldiers, you may be having very weak amount of information about the other the side, but if your discipline, if your battalion is disciplined, definitely you are winning. So therefore, first of all, mind your own business. Take care about this very mind. Take care about your senses. And then nothing to worry about the what is you have to see. The seeing things are ever it is there before we come and after going also that is there. But what we do is, be banned, wrong things because children will go bad. So therefore, we are going to paint the picture. Our country is very decent and all that. That is what the Sultan King Sultan did for the um, prince, not to show bad things. And then ultimately, he grown up up to the 26. He never see a dead body, he never see a sick person, he never see a the, old age person, he never see a sick, uh, moment he see, he got astonished. What is this? And unknowingly the driver, he told, this is what you call a sickness, and you also will go there. What is the meaning of this, the, the luxury of the palace? but we see the මොනවද ඒවට කියන්නේ මේ හතර පෙර නිමිති morning to evening but we'll never make any decision <laughs> Easy enough. Then I go my mother's funeral. After the first ordination, I was about to burst. And old friends also came, and the monks are also there, and my other aunties are very sick and come and cry. So immediately I came back. Then I wrote to my brothers, I saw all the four signs. Vedek, Mahalek, Malakala, Paridek. So I developed urgency so I withdraw back, I can't be there because then I lose my temper, lose my senses. So I come back. Where are you going to take this aside? Even if you come to your house, you consider it as a bad omen. Seeing a dead body, seeing a sick person, seeing an old age person, these are the Devadutas. These are the messengers, the supreme messengers for us to come back to our senses to develop this urgency. So therefore, when you are, go more and more scattered, I can't help you, you are, helpless. are helpless. never find fault with uh, <coughs> Putujana. After it's scattered, what to do? But those who are warm, I will take the precepts, I will take the concentration, I take the insight. He will hit and tell you, teach you, because he knows this is worthwhile telling him. Which he has already taken over. So therefore Buddha has a much sensitive approach to the already development. You know, this is the only fertile ground we can do in agriculture. We never sow the seeds on the ground. Therefore we have to be presenting towards him. We have to be uh, accepting these uh, moral precepts, concentration and uh, wisdom and ask him, pardon, please, throughout the samsara we did the same game. And therefore, please explain me how I get entangled even with this raga, dosa, moha, with the ear, nose, and all the kind of thing. That means we are not cursing our eye. That even if you are a eye person, asking you to behave like a blind is not a, is not a curse to the eye. I don't know, I am communicating that you feel what I am talking. Mm -hmm. So therefore the, the Arya Vohara, the vocabulary and the communication in the enlightened beings are completely somewhat awkward with the, the common folk. So therefore Buddha knows where to talk and what to talk. And then he, he reserved that good thing whenever the understanding people happen. But he never let loose the other people. Normally give the Montessori So the various sense doors are really necessary evils to be made use of to achieve mindfulness. Because the cognizance comes and if you don't react to it, it passes away. So, uh, that is why you said if you note, that means you take note of like a bookkeeper and then it just hits the conscience and then it is in the nature of conscience for it to pass over without reaction. So that is the second part of the Mahakachayana. If there is no I, if there is no visual object, the consciousness never comes, no seeing. I mean, you are completely blackout. No chance for you. so therefore, you must have eyes. You must have the visual object. You must have, you must understand my mind is now with the eye. But even then you must note it. It is not with the ear. It is not with the tongue. It is with the eye. That very knowledge is not denying the eye you are pondering into, you, you give adverting your mind, now this is the place you have to be careful, be attentive. And then one day you will break through, you will understand, so far we were fanatically, habitually, in a rut, gone in according uh, to the path. But now you have to say, it happened in six stages. Pasa, Vedana, Sanya, Vitaka, uh, Papanja. So if you have the clutch, there are some chances for you to stop it. But at least you have to understand it never happened in split second. There are. But you are so ignorant, you are so negligent. So therefore very difficult to catch it. So therefore Buddha says, start with the cross area and the body. And then slowly, slowly go into this uh, complex and sensitive area. So Buddha is the Buddha. Dhamma is the Dhamma. Mm-hmm. It is worthwhile. It is, it is not a, not the common sense. It is something extraordinary, but you have to access it to the common sense. Start with the gross thing, go to the subtle. Start with the known, go to the unknown. There is vipassana. Panyati, vinyati. Panyati means what you be. We get together and convene into our timetable. We agree. This is our time timetable. This is Panjati. This is not valid to the rest of the world. But we agree and we have, it is saving a lot of time. So this is called Panjati. Constitutions are Panjati. All the rules and regulations are Panjati. That means Panavana Radha. How do you call this? Uh, We You fix it. That is done by Panya. This is called purity. Vijnana is discriminating. This is a woman, this is a man, this is beautiful, this is not. That all separation is done by Vijnana. But it has its own inbuilt or inbuilt tanamanditi. Therefore, whatever he see, he wish not to have thing as it is, instead he impose something. Even if he is beautiful, I mercy is ugly. As that we see, we impose upon. The vijnana, what is imposing, is called vijnati. The vijnati is a, it's a magic, it's a, it's a, it's a magic show, maya. On that maya only we are fighting. On the reality there is nothing to fight because that is there. But we always have our, our <clears throat> impression, our perception. Always perception go forward, Whatever you see, if you are not mindful, if you are not noting, immediately go and color it. And then only you see the external coloration which is done by you, that is called vinyatti. And sometimes it is called sankara, the editing, the adjustment. We never take anything as it is. We take it and do little adjustment for our likings and dislikings, then onward, you caught up. Perception is vinyanti. No, projections. Vinyanti means projections, mental projections. We never, we can't accept thing as they are. Always we propose, we, we project. Ultimately what we see is what you see, what that you are. So different people project in different ways. So that is why that uh, mm. if you take one object and all, if we, everyone going to interpret upon that, you can write a thesis can the vinyapti be there without the object being present? Still possible. So it is given in the Mahayana uh, tradition uh, when you are mm. all the senses, no seeing, no hearing, and only with the, the primary object and here and there mindfulness slips and then visual object happens. You appear like it is real. It says, throughout the samsara, we were feeding the eye leaving all the Rupa, doing overtime and going overseas and playing the films and everything and All of a sudden when it cuts, but the institute runs. Influx stops, They have to do is take library shops and project. That projection is much, much vivid than the reality. So therefore in the meditation, you see many vivid things, many hearings and many feelings and ultimately, I know two people in Sri Lanka. They started the, the black magic. Kovila. They started with the Kovila. He can predict exactly. He done little meditation. But it is completely camouflage. But it is real. He started, he is an English teacher. Ultimately started running a Kovila. Uh, it is like a fantasy. Yeah. So therefore, when you are meditating, you, you bound to see many, many things. But if you are going to analyze it, finish. That means you are losing forever. You are losing the mindfulness. And then nothing to watch and So there would be a light. So these faculties are not under our control. As far as we are feeding, we appear like docile, obedient. But whenever we don't give what they wish, we can do any, any um, um, how damaging thing ඊටසේ දිශෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනං මිච්ඡාපන හිතං දිසං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කයි the misperceived mind is more than an enemy doing to another enemy so therefore if you are fostering tannamanditti or misperceived mind no not necessary to anyone to create dukkha for you it is enough for you That is what we, with loving kindly and protectively, we preserve our tanna mana ditti and they'll cry. <laughs> oh, what an unlucky person am I. You say everything, nothing happened as I wish. Everything go this thing, but we're talking about your own creation. So therefore Buddha says, the creator is nothing but the tanna. Tanna is the creator, mana was the creator, ditthi also creator. Desire, the head, and uh, what the මානෙට කියන්නේ මේ ego so when you see it when you're about to see it the most dramatic panoramic view most dramatic panoramic teledrama for you to see happens in your charge within you සෝමනස ප්‍රපංච වලට කලින් වචන පහක් කිව්වා නේද? ඉතනම පස්ස වේදනා සංඥා ඊට පස්සේ විතක්ක ප්‍රපංච හතර වේදනා සංඥා වේදනාවෙන් පස්සේ සංඥා සංඥා සංඥාවෙන් පස්සේ විතක්ක යම් විතක්කේදී සංප්‍රපංචේති That is the order. Maybe, maybe five. This Anusaya means docile. The latent form. Yeah, docile. Docile. And it never works. Mm. Mm-hmm. It, they are just like a <clears throat> person asleep. You can see his character traits. He just not in this world. But he is living, but for the moment not active. So that's how I am. Anusaya. Anusha. But, the discussion is in English. Sorry? It's supposed to be in English. Discussion should be discussion should be. Mm-hmm. ස්වාමීන් තව වචනයක් කියලා. වචන එකක් නෙවෙයි ගොඩක් කියනවා. අනිදස්සන මොකද ඉතිසෙලක් වචන. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය අනින්ද්‍රිය ප්‍රතිපද අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය වැඩ කරන්නේ මේ ඉදරන්න බැඳිලා. චක්ක විඥාන, සෝත විඥාන වශයෙන්මයි. ඒ තාක්කල් එයා තමයි රද කරන්නේ. එයා තමයි මේ ටයිපිස්ට්. ඔක්කොම අනිත් ඔක්කොම හය දෙනා යාගේ වශයෙන් පවතින. නමුත් ඒ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොට මෙනෙහිකොට රූපෙන් ගැලවිලා හිත චක්ක විඥාන මට්ටමට. ඒකත් හොඳට මෙනෙහි කරන්න පටන් ගත්තොත් විඥානේ අනිදසන මට්ටමට ගන්නවා. ඒක කියන්න තියෙන්නේ මේ ඒක තමයි ඇත්තටම සමත ධ්‍යාන වලට යනවා නැත්නම් සමාධිගත වෙනවා කියන්නේ. හොඳට සමාධිගත වෙලා ඉන්න කෙනාට සර්වඥාන්සේ පිටුරු මඩුවක I have to go to Indonesia. The, the, the Buddha was living in a hut in the paddy field. I said, that's temporary hut. And he was in the, the meditation and deep absorption. And then when he get up, he finds huge amount of crowd in the paddy field. Then while he's walking up and down, he sees people are coming more and more. Then he asks someone, why is this? Then he says, don't you know? Now there's a thunderbolt happened and the two cows and the twin brothers all died. And here now. And that is why people are coming because everybody is very vast and tango. So where were you? I was here. Were you sleeping? No. And whatever. Then Buddha never gave the answer. Because his vinyana is completely internally collected. So therefore it is not working at the ear level, the eye level. Once you get up on it easy, so when Vijnana has two motions, extrovert, introvert. When it's extrovert, it has to have a connection with one of the senses. Either Vijnana can have its own board, Mano Vijnana. But when there is no signals from the outside, out of lot of discipline, then it can turn inward. because it is unrelated to the senses. is called un unindriya not connected to the senses, and it can come. And that is the goal, the away the, the sukha. Then it is fully content. It is by itself it is filled. By itself it is satisfied. And you feel by seeing, hearing, people think they are rich, they are in happiness. But because they don't know this uninterpretable the vinyana, therefore they think this childish pleasure or animal pressure, unhuman pressure is the biggest. But those who have gone to the Anindya Patipada when there is no Rupa only, you are can, you can go to the Anindya Patipada. When there is Rupa, you always get hooked up. So therefore you close eyes, no sounds, then only Anindya Patipada Vinyan can have, but always you can assure it. Um, can I ask another question? Um, when we do the breathing meditation and that, that concentrating on the, if, you, if the gap and go in and you feel the niramic sisuya come. Niramic sisuya anidasana vijnane. Or does, that, does that work there? When the sukha vedana, dukha vedana, the pressure and pain, if you can tackle in between, no pressure, no pain, there is also sort of cut to the anindra kalibandha vijnana. And sometimes people talk about this sound of silence, another cut. And when you are sitting, concentrating upon your sitting, and sometimes the mind becomes fully collected and calm on the sitting posture. And the mind becomes inwardly. It is possible, but the problem is how to maintain it for few seconds continuously. Then only you can get the, the effect. This way. That you can claim it. Yeah. You can go as and when you like it. so when you, when you do go in, there, you know the Anapanasati Sutra, the 16 steps? Do you, the mind, does it actually go through those steps when you really go in and get the nirvana? No, you have to say that once these 16 steps finished only, mind rests on their own. These 16 steps to discipline your mind to show don't go outwardly, come back. And when it comes, Sapurisa Sutta, in the Majjhima Nikaya, it's Buddha says, <clears throat> now you master your defilements and put it aside mind becomes crystal clear either on the anapana whatever may be then the mind becomes anindriya patibaddha introvert and then you feel solid and feel the niramisha sukha and you find it is unalienable and unalloyed and you feel how to share with mother and parents like so much it is giving but even then if you know if you are going to assume this is due to my meditation, my mind is now anindya the yuva kota. It's still prapanchas working. You can claim it as yours because it is a natural law. Mm-hmm. So therefore there is a huge trap That is a sensuous trap. When one is asleep, the, so uh, the eyes, the sensations don't come through the eyes, but the ear, nose and mouth is not. Ear and nose only the sleep? Those sensations will receive. No. That means you are not asleep. When one is asleep? No. There won't be even the touch of your bed sheet also. When you are not in sleep. Therefore, buddhi and buddhi are very close many, many yogis, when the mind goes to this, they fall asleep. They don't know, they have not mastered it. They don't know how to keep mind alert at that level. Yeah. So most people when they meditate, they sleep, so you think they are... They are Buddha. <laughs> I don't mind. I don't mind whether Buddha and how Buddha and how, because at you, at, had you been at home, you would be doing the Kaya Duchat Dhoti Duchat. Here you come and just <laughs> wait. I mean, the opportunity cost. they don't sleep, I am telling It sometimes happened to me also, but they don't encourage it, I am telling. When it was one day he told, one person, he daily come, telling that one day I will become a monk. I will come and recite. But daily he has so much of plan. Kotwanwada Kura, go to this Pinkama and that Pinky, that day also he came and asked um, when you are going to come? How to come, Bhante, now huge, one lakh of lotus flowers and every arrangement of Anuradhapura, that gentleman says, without me, I can't, he can't do it. And he says, he is old age and he, once he passed away, he said I am free. In Venerable Jnanaram says, has the Mara given us special permission for him to go first and then to go second? consciousness. And when the discussion abrupt stop, then you told I'll tell you what to. If you come to a forest and sleep, that itself is worthwhile. Even for the sleep, if you go to the forest, it is worth. And then we lean against and say, when you are getting up, if you are in the forest, still a blessing.